දැන් බලන්න මේ දවස්වල පටන් අරන් තියෙන දඩේම දැන් දින කීපයක ඉඳන් දේශපාලන දඩේම බොහොම සාර්ථකව දියත් කෙරෙනවා. මේක දේශපාලන දඩේමක් මේ කෙරෙන්නේ. මේ 1980 සිට පටන් අරගෙන 82 දී නැක්සලයිට් කුමන්ත්‍රණය දක්වා ඒ ආකාරයේ කෙරුණු දේශපාලන දඩේමක්. මොකද උනේ අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂය අවුරුදු 17ක් විරුද්ධ පක්ෂෙම හිටියා. පක්ෂය දෙකට තුනට කැඩුනා. ඒ වගේම දුර්වල වුණා. පාක්ෂිකයෝ කලකිරුණා. මේක තමයි මේ කරන්න යන්නේ.